මේ රට සංස්කෘතික වශයෙන් ආර්ථික වශයෙන් සහ දේශපාලන වශයෙන් ආක්‍රමණයක නිරත කරලා තියෙනවා. ඒ කාලේ සංස්කෘතික ආක්‍රමණය තමයි අපේ හුණුගම තුනාකම වුණා, අපේ තඹලගම තඹලකාම වුණා, අපේ වැලිගම වලිකාම වුණා. මේ ආදී වශයෙන් අද අපි නම් තමයි විහාර කරන්නේ. අපේ සිංහල නම් ගියා. දැන් ඊළම කියන එකත් විහාර කරන්නේ අපිනේ. රාජ්‍ය පිටේ වුණාම මේගොල්ලෝගේ නම දැන් හරි පිළියරන් ඉවරයි. අපි ඊළම ඊළම. ඉතින් මෙන්න මේ හේතු ගොඩාක් අපි දන්නවා. ඇමරිකාව, එංගලන්තේ, ඉන්දියාව. මේ රටවල් තුනට ඕන වෙලා තියෙනවා. අද ශ්‍රී ලංකාවේ පිහිටවන ආණ්ඩුව ශක්තියක් නැති බලයක් නැති අතෝල මැස්සක් වගේ ආණ්ඩුවක් ලංකාවේ පිහිටුවා ගැනීමට ඕන වෙලා. එහෙම ආණ්ඩුවක් පිහිටුව ගත්තොත් මේ ප්‍රධාන පක්ෂ දෙකට හරියාකාර බලයක් ආවේ නැත්තම් දෙමළ සන්ධානයට පුළුවන් ඒ පැත්තට එකතු වෙලා ඒ ආණ්ඩුව පිහිටුවලා ඔවුන්ගේ ඉල්ලීම් සාර්ථක කරගන්න. මෙන්න මෙතනයි භයානකත.